අද මම ඔබට සතිමත්ව එදිනෙදා වැඩ කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි හදන්නේ. මුලදී අපි මේ සඳහා සරල වැඩ කිහිපයක් තෝරගන්න ඕනේ. මොනවද සරල වැඩ කියන්නේ? සරල වැඩ කියන්නේ අපි එදිනෙදා කලබලයක් නැතිව තනිවම විවේකීව කරන පුංචි පුංචි වැඩ. ඒ කියන්නේ gedara dore අතුපතු ගාන අවස්ථාවක් කැත්තක් පිහියක් උදැල්ලක් වගේ ආයුධයකින් වැඩ කරන අවස්ථාවක් වඩු වැඩ මේසන් වැඩ වගේ කර්මාන්තවලදී උයන පිහිනකොට තේ එකක් හදාගෙන බොනකොට මැහුම් ගෙතුම් ලියන කියන වැඩ මෙන්න මේවට තමයි අපි සරල වැඩ කියලා කියන්නේ මොකද සංකීර්ණ වැඩවලදී අපට එකපාරම සිහිය පිහිටවන්න අමාරුයි අපි ඒව කරන්නේ හදිස්සියේ කලබලෙන්. සමහර වෙලාවට ගොඩක් හිතන්ඩ කල්පනා කරන්න වෙන වැඩ තියෙනවා. ඒ වගේම පිරිසක් එක්ක කරන්න වෙන වැඩ තියෙනවා. ඒ නිසා මුලදී අපට එවැනි තැනක සිහිය පිහිටවන්න අමාරුයි. අපි සිහියෙන් වැඩක් කරනවා කියලා කියන්නේ අපි ඒ වැඩේ දැනුවත්ව කරනවා කියන එක. ගොඩක් වෙලාවට අපි වැඩක් කරද්දී අපේ හිත අතීත අනාගත සංකල්පනාවලට විසිරිලයි තියෙන්නේ. අපි වර්තමානයේ කරන වැඩෙත් එක්කලා හිත පිහිටලා නැහැ. ඒ නිසා වර්තමානයේ අපි කරන වැඩේ දැනුවත්ව කරන එකයි සතිමත් වෙනවා කියලා කියන්නේ. අපට සතිමත් වෙන්න තවත් පහසුයි සරල වැඩ අතර තිබෙන එකාකාර වැඩ තෝරගන්න එක. එකාකාර වැඩක් කියන්නේ එකම වැඩක් නැවත නැවත ඉරියව් පුනරාවර්තනය වෙන වැඩ. ඒ කියන්නේ අපේ අත් හෝ පාද එකම ආකාරයට නැවත නැවත චලනය කරමින් අපට කරන්න සිද්ධ වෙන වැඩ. මේවට සිහිය පිහිටවන්න හරිම ලේසි. හරියට සක්මනේ අපි සතිමත් වෙනවා වගේ. බලන්න අපි අතුගානකොට මොකද්ද කරන්නේ කියලා. අපි අත් දෙකෙන් ඉදලා අල්ලගෙන පොළොවට තියලා තද කරලා අදිනවා. නැවත උස්සලා තල්ලු කරනවා. ආයෙත් කරන්නේ ඒකමයි. තද කරලා අදිනවා. උස්සලා තල්ලු කරනවා. ඉතින් මෙන්න මේ ඉදල අදින තල්ලු කරන ක්‍රියාවලියට අපට කොච්චර ලේසිද හිත පිහිටුවන්න අපට කොච්චර ලේසිද මේක දැනුවත්ව කරන්නෙක් බවට පත්වෙන්න අපි අතුගානකොට අපේ හිත අතීතයට විසිරිලත් නැත්නම් අනාගත කල්පනාවලට විසිරිලත් නැත්තම්, ශබ්දවලට විසිරිලත් නැත්තම්, වටපිටාවේ පේන දේවල් වලට විසිරිලත් නැත්තම් මම දැන් මෙතන දැනුවත්ව අවබෝධයෙන් අතුගාන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා කියන හැඟීම මගේ ළඟ තියෙනවා නම් අන්න මම දැන් සතිමත්ව අතුගාන කෙනෙක් බවට පත් වෙලා. ඒ වගේම තමයි කියතකින් කපනකොටත් අපට තියෙන්නේ එක අතකින් කියත ඉහළට අදිනවා පහළට තල්ලු කරනවා අදිනවා තල්ලු කරනවා මෙන්න මේක තමයි අපි දිගටම කරන්නේ ඉතින් මේ කියතෙන් කපනකොට අපේ අත ඉහළට පහළට අදින තල්ලු කරන එකට සිහිය පිහිටුව ගන්න කොච්චර ලේසිද කියලා කල්පනා කරලා බලන්න තේ ඒකකට සීනි දිය කරනකොටත් අපේ අතේ සිද්ධ වෙන්නේ එකම ආකාරයේ චලනයක් මේක මම දැනුවත්ව කරනවා නම් මම සිහියෙන් තේ හදන කෙනෙක් බවට පත් වෙලා. කතුරකින් යමක් කපනකොටත් අපේ ඇඟිලි දෙකක් විතරයි ඉහළ පහළ යන්නේ. මේක දැනුවත්ව කරන්න ඔබට අමාරුද? ඔබ මේ විදිහට බොහෝ කාලයක් සරල වැඩවල සිහිය පිහිටුවන්න පුරුදු වුණොත් ඕනෑම සංකීර්ණ වැඩකදී වුණත් ඔබට සිහිය පිහිටුවන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ පිරිසක් මැදට ගියත් සභාවක් මැදට ගියත් අවදානම් තැනක වැඩක් කළත් බියක් තැති ගැම්මක් තියෙන තැනක අපට වැඩක් කරන්න වුණත් අපට ඒවා සිහියෙන් කරන්න පුළුවන් වෙනවා. අපි සිහියෙන් වැඩක් කළොත් දකින අයත් පහදිනවා. වැඩෙත් හරිම ලස්සනයි පිළිවෙලයි. බාහිර ලෝකයාගෙන් අපට චෝදනා අපවාද විඳින්න ලැබෙන්නේත් නැහැ. හැමෝගේම ඇගීමකට අපිව ලක් වෙනවා. අපේ හිතත් සතුටු වෙනවා. වැඩක් කරලා නිමා වුණහම කයට වෙහෙසකුත් නැහැ. හිතට වෙහෙසකුත් නැහැ. හිතත් සංසිඳිලා. ඒ නිසා ඔබ හැම දිනාටම ඔබගේ එදිනෙදා වැඩ කටයුතු සතිමත්ව කිරීමට සිතක් පහළ වේවා කියලා අපි මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි